හොඳයි කවුරු සාදු කියන්නේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි ඔබ සෝදානම් වෙලා තියෙන්නේ අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් සැනසෙලමක් උදා කරගන්න. ඉතින් ඒ ධර්මය අපේ ජීවිතයට ගන්න තියෙන්නේ අනිත් ලෝකයේ ආගම් වගේ ඇදහිල්ලකින් නෙවෙයි. අනිත් හැම එකක්ම තියෙන්නේ ඇදහිල්ලකින්. ඇදහිල්ලක් කියලා කියන්නේ නුවණට ඉඩක් නැහැ. හිතන්න කල්පනා කරන්න ඉඩක් නැහැ. නමුත් බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කල්පනා කරන්න. නුවණින් තේරුම් අරගෙන යන වැඩ පිළිවෙලක් තියෙනවා. එහෙනම් අපි ඒ කාරණා හොඳට හිතන්නට ඕන. ඒ වගේම බුදුරණවහන්සේගේ ධර්මය තම තමන්ගේ නුවණ මට්ටමට ගන්න තියෙන එක. ඒ නිසා නිරන්තරයෙන්ම අපි බලන්නට ඕනේ වටහා ගැනීම සඳහා ඇතුලින් විමර්ශන ශක්තිය. මේකට බුදුරණවහන්සේ යෝනිසෝ මනසිකාරය කියනවා. පටිපුච්ඡා විනීතා කියනවා. විචක්ෂණය කියනවා. පරිවිමර්ශනය කියනවා. උපපරීක්ෂණය කියනවා. වචන ගණනාවකින් පැහැදිලි කරලා තිනවා අපි ඇතුළතින් විමසන ගතිය. සාමාන්‍ය කෙනාගේ ස්වභාවය තමයි තමන් දන්න දෙයට බාහිර එක ගලපන එක. තමන් දන්න දේ එක්ක ගැළපීමක් ලෝකය කරන්නේ. තමන් දන්න රාමුවක් තියෙනවා ඒකට සසඳනවා. ඒකට කියනවා තර්කය කියලා. තමන් දන්න එකට සසඳනවා. අපි අද ධර්ම ඉගෙන ගන්න ওই විදිහට. කියන්නේ තමන් දන්න කෝණයක් තියෙනවනේ. ඒකට ගලපනවා. බුදුරණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ අතක්කාවචරයි. තරකයට නෙමෙයි. විමර්ශනයට. විමර්ශනයේ තියෙන්නේ විචක්ෂණයේ තියෙන්නේ පටිපුච්ඡා විනීතාව තියෙන්නේ උපපරීක්ෂණයේ තියෙන්නේ. තමන් දන්න දේ වැරදි බව හම්බෙනකොට හරි මොකද්ද කියලා හොයන එක. තමන් දන්න දේ වැරදි. දැන් අපි මෙහෙම හිතන්න. මෙච්චර කාලයක් අපි සසරාවේ ඇත්ත හරියට දැනගෙනද? අපි නුවණක්කාරණම් සසරෙන් නිදහස් වුණා සසර එනවද? දැන් අපි සසර නිදහස් වෙලා දින්නේ යන ගමන් දින්නේ. අපි නුවණක්කාරද මෝඩයිද? එහෙනම් අපේ මෝඩකමට යමක් ගැළපෙනවන එක හරිද වැරදිද? ආ එහෙනම් ධර්මයේ තියෙන්නේ මෝඩකම දුරු කරන්නනේ. නුවණ ඇති කරගන්න. ඒකට එහෙනම් අපි දන්න දෙයක් ද ගලපන්න තියෙන්නේ අපි දන්නේ නැති බවක් හම්බවීමෙන් අපි නොදන්නා දේ කරා යමු දන්නේ නැති දේ ඉගෙනගෙන එය දැන ගැනීමට යන්න තියෙන්නේ. ඒ දැන ගැනීමටනේ. එහෙනම් අපි අනිවාර්යෙන් ප්‍රශ්න කරන විමසන ගතිය අපේ තුළ තියෙන්නට ඕන. අපි බලමු මේ ප්‍රශ්න ටික කතා කරන්න ඒකෙදි ගොඩක් කර්ම තේරුම් ගන්න පුළුවන් වෙයි. ගරු ස්වාමීන් වහන්ස පිරිසිදු ධර්මයේ අසා දැනගත් පසුව එයින් සෑහීමකටපත් නොවි එමගින් පෙන්වන ප්‍රතිපදාවට අප යොමු වීමේ වැදගත්කමක් මූලික වශයෙන් එසේ කරන ආකාරය පැහැදිලි කර දෙන්න. දැන් මේ ප්‍රශ්නේ මෙහෙම අහන්නේ. ස්වාමීන් වහන්සේ දැනගත් පසු බුදුරන් වහන්සේගේ ධර්මය අපි දැනගත් පසු කියනකොට දැනගෙන තව කවුරු හරි අලුත් දෙයක් කියලා දෙන්න ඕනද කරන්න? බුදුරන් වහන්සේගේ ධර්මය අපි දැනගත්තාම තව කවුරු අලුතෙන් දෙයක් කියලා දෙන්න ඕන නම් බුදුරන් වහන්සේ හරියට කියලා නෑනේ. ඈ? අඩු වෙන්නේ නේද කියලා තියෙන බුදුරන් වහන්සේ. මං කියපු කාරණා තේරුණාද? පිරිසිදුම ධර්මය අහලා දැනගත්තාම අපි ප්‍රතිපදාවකට යන්න තව දෙයක් අපිට තව අඩු අඩුයි කියලා මේකෙන් කියවෙන්නේ නේ. මදීනි තව කියන්නේ බුදුරණවහන්සේ කියපු ටික තුල අංග සම්පූර්ණ කියවිලා නැහැ නේ. අංග සම්පූර්ණ කියවිලා නම් ඒ තුලම කලයුත්ත හම්බ වී තියෙන්න ඕන නේද? දැන් ඒක මේ වගේ දෙයක් නේ. බුදුරණවහන්සේ බණ කිව්වා. අපි ඒක තේරුම් ගත්තා. තව කායෙන් හරි ගිහලා අහන්න ඕනේ ඒක කරන්නේ කොහොමද කියලා. නේ? දැන් බලන්න බුදුරණවහන්සේගේ ධර්මය අහුවාම දැන් කසීභාරද්වාජගේ ප්‍රශ්නෙම ගමුකෝ. කසීභාරද්වාජ ආයෙ ගිහලා මග කවුරු හරි හම්බෙච්ච කෙනකින් මේක කරන්නේ කොහොමද කියලා ඇහුවාද? නේ බුදුරණවහන්සේගේ ධර්මයේ තුල ඒක තියෙනවා. හැබැයි අපට ධර්මයේ ඇහෙනකොට ඒ ධර්මයෙන් ප්‍රතිපදාව හම්බුන්නේ බුදුරණවහන්සේගේ ධර්මයේ ඇහෙනකොට අපට දැනුමක් විෂය නිර්දේශයක් ද හම්බ විය යුත්තේ ප්‍රතිපදාවක්ද එහෙනම් අපි දැනුමක් ඇති කරගෙන ප්‍රතිපදාවක් හොයනවනම් ඒ ඉගෙනගත්ත විෂයක් නෙමෙයි. ප්‍රතිපදාව හම්බෙලා නැහැ ධර්ම ඉගෙන ගනිද්දී. දැන් අපි විෂයක් දන්නවා. හැබැයි ප්‍රතිපදාව හම්බෙලා නැහැ. දැන් බලන්න බුද්ධ දේශන දැන් මේ අපි දැන් ඉගෙන ගන්නේ අතීතයේ කියපු දෙයක් නේ. දැන් අපට කියන එකක් නෙමෙයිනේ. අතීතේ කියපු ධර්මයක්. අතීතේ කියපු ධර්මය ඒ ඒ අයට කියපු දෙයක් නෙමෙයි තියෙන්නේ. අන්නේ අවස්ථාවත් එකයි බලන්නට ඕනේ කල්පනා කරලා. එහෙම නොවුනොත් අපි ඉගෙනගෙන තියෙන විෂයක් විතරයි. පංච පාස්කන්ධි දන්නවා. පංච පාස්කන්ධි දන්නව නේද? පංච උපාදානස්කන්ධය දන්නේ නැහැ කියලා මම ඉදිරියේදී පෙන්වන්නම්. පංච උපාස්කන්ධය කියන්නේ මොකද්ද කියලා ඔබ දන්නේ නැති බව මං ඉදිරියේ දවස්වලදී පෙන්වලා දෙන්නම්. පටිච්චසමුප්පාද අපි දන්නවනේ. ඈ? පටිච්චසමුප්පාදයක් දන්නේ නැහැ කියලා මං ඉදිරියේදී පෙන්වලා දෙන්නම්. මොකද අපි දන්නේ පංච උපාස්කන්ධය පටිච්චසමුප්පාදය අපට තේරෙන එකක්. මොකද දන්නේ? අපට තේරෙන එකක්. අපි කැමති හරි ලස්සනට විෂයක් ඉගෙන ගන්න. මේ මේ නූතන ලෝකේ ස්වභාවය. අපි කැමති හරි ලස්සනට විෂයක් ඉගෙන ගන්න. අපි මේ විෂය දන්නවා. හැබැයි බුදුරණවහන්සේ කිවිදි දන්නේ බුදුරණවහන්සේ තුල්ලබන්ත කතා කළා දෙන්න මම ඔයාලට පටිච්චසමුප්පාද කියලා දෙන්නම්. කියලා එයාලට බණ කියන තැන් ධර්මයේ දකින්න දෙයක් කියලා දුන්නේ. දකින්න යමක් නේ. මම තව ප්‍රශ්නයක් අහන්නම්. දැන් පසේ බුදුරජාණන් වහන්සේට විමුක්ති මාර්ග කියලා දෙන්න බෑ නේද? නිවන් දකින්න මඟ කියලා දෙන්න බෑ. කියලා දෙන්න බැරි ගොළු නිසා නෙමෙයිනේ. කියන්න පුළුවන් බණ. හැබැයි වචනවලට විතරකයෙන් දෙන්න බෑනේ. ඔබ අහලා තියෙනව නේද? පටිච්ච සමුප්පාදය දැක්කොත් ඔහු සෝතාපන්නයි. කියන්නේ මේ පටිච්ච සමුප්පාද දැක්කොත් ඒක හරි කියලා. කියන්නේ අවිද්‍යාවපත්යෙන් සංඛාර සංකාරපත්තෙන් විඥාන කියලා මේක කෙනෙක් සත්‍ය වශයෙන් හමුණා එයාට කියනවා සෝතාපන්නයි කියලානේ. එතකොට මේ පසේ බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද දැකලා නැද්ද? දැකලා දෙනවනේ. හැබැයි පසේ බුදුරණවහන්සේට පුළුවන් ද පටිච්චසමුප්පාද අපිට කියලා දෙන්න. ඊටු වචන ටික දාන්න. වචන ටික දන්නවා නම් කියන්න බැයිද? දැන් අපි හිතමු අවිද්‍යාපත්යෙන් සංකාර, සංකාරපත්යෙන් විඥාන, විඥානපත්යෙන් නාම රූප කියලා විතරකයක්. පසේ බුදුරන් වහන්සේට තියෙනවා නම් වචනයෙන් කතා කරන්න බැයිද? පුළුවන් නේ. විතරකයක් තියෙනවා නම් වචනෙන් කතා කරන්න බැයිද? මොකද විතරක කරන්න බැරි විතරක කරන්න පුළුවන් නම් ගොළු නැහැනේ වචනයක් ඉදිරිය ගොළු කෙනෙකුට නම් ඔන්න විතරක් කරද්දී කතා කරන්න බෑ. පස්සේ බුදුරණන් වහන්සේට විතරක් කරන්න පුළුවන් නේ. විතරකය කරපු දේ කතා කරන්න පුළුවන්. ඒතකොට අවිද්‍යාපත්‍යෙන් සංකාර, සංකාරපත්‍යෙන් විඥාන, විඥානපත්‍යෙන් නාම රූප කියලා විතරකයක් පසේ බුදුරන් වහන්සේට එනවා නම් ඒක වචනයේට කතා කළ හැකිද බැයිද? පුළුවන්. එහෙනම් මේ විතරකේ පසේ බුදුරන් වහන්සේට තියෙනවද? නැහැ. හැබැයි පටිසම්පද දැක්කද නැද්ද? අපි විතරකේ දන්නවා පටිසම්පද දැක්කේ නැහැ. අපි දන්නේ විෂය. පසේ බුදුරන් වහන්සේ පටිසම්පදේ දැක්කා නමුත් අවිඥා පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං කියන විතරක තියෙනවද? විතරක තියෙනවනම් වචනකට දෙන්න බෑද? විතරකේ තියෙනවනම් වචනයකට දෙන්න පුළුවන්. නමුත් පසේ බුදුරන් වහන්සේලා විතරකයක් නැහැ. හැබැයි පටිච්චසමුප්පාදේ දැක්කද නැද්ද? දැක්කා. අපි විතරකය දන්නවා. හැබැයි පටිච්චසමුප්පාදේ දන්නේ නැහැ. අපි දන්නේ වචන ටිකක්. අපි පටිච්චසමුප්පාද දන්නේ නැහැ. පසේ බුදුරණන් වහන්සේ පටිච්චසමුප්පාද දන්නවා. අර වචන විතරකේ දන්නේ නැහැ. ඒ නිසා එක කියලා දෙන්න බෑ. අපි පටිච්චසමුප්පාද දන්නේ නැහැ. වචන විතරකේ දන්නවා. අපිට කියලා දෙන්න පුළුවන්. බුදුරණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ වචන විතරකයක් කියලා දෙන්නද පටිච්චසමුප්පාද දකින්න මොකක් කියලා දෙන්නද? පටිච්චසමුප්පාද දකින්න මොකක් අදාපි ඉගෙන ගන්න ක්‍රමය මේ ධර්මය ඉගෙන ගන්න ක්‍රමය සම්පූර්ණයෙන් වැරදි. ඒ නිසා තමයි මේ අවුල තියෙන්නේ. අපි හරියට බුද්ධ වචනේ අහලා නැහැ. මම ඒ නිසා ඔබට ඒක එතනින් එහා කියලා දෙන්නේ ඒක ඉදිරියේදී මම පැහැදිලි කරන්නම් අපි පටිසමුප්පාදේ පංච පාස්කන්ධය කියලා මෙලෝදයක් දන්නේ අපි දන්නේ අපට තේරිච්ච ටිකක්. දැන් අපි අවිද්‍යාව කියලා අපි දැන් කෝණකින් හදාගෙන හිටියානම් අපි සංකාර විඥාන නාම රූප කියලා දැන් අපි යමක් හදාගෙන හිටියනේ. අපි දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කිය වෙන්න මේ ටික අපි දන්නේ. බුදුරණවහන්සේ කියපු ටික නෙමෙයි. බුදුරණවහන්සේ කියපු ටික දන්නේ අපි දන්න ටිකක් අපි දන්නේ. හැබැයි බුදුරණවහන්සේ කිව්ව ටික හම්බ වෙන්නේ කොතනද? නුවණ වැඩිච්ච තැනදී. මොකද මේ ධර්මයේ දකින්න තියෙන ප්‍රඥාවෙන්නේ විතරකින් නෙවෙයිනේ. විතරකින් යෝනිසෝමනසිකාරය හම්බ වෙනවා. විතරකින් ධර්මය හම්බෙන්නේ අපට විතරකින් ධර්මය හම්බෙලා අපට යෝනිසෝමනසිකාරය හම්බෙලා නැහැ. ප්‍රඥාව උදා නොවෙච්ච නිසා ධර්ම දකින්න බෑ. විතරකින් යෝනිසෝමනසිකාරය හම්බ විය යුතු ධර්මයේ නෙමෙයි. ඒ යෝනිසෝමනසිකාරයෙන් හටගත් ප්‍රඥාවටයි ධර්මය හම්බ වෙන්නේ. කොතනකෝ බුදුරණවහන්සේ කියලා තියෙනවද ප්‍රඥාවකින් තොරව ධර්මය දකින්න වැඩපිළිවෙල? නෑනේ. අපි ධර්මය දන්නේ විතරකයටයි. විතරකයේ දන්නේ මගේ රාමුවටද නැද්ද? විතරකයේ අයිති කාගේ රාමුවටද? තර්ක කරන්නේ විතර කරන්නේ මම නෙමෙයිද? මගේ පදනම අවිද්‍යාවද විද්‍යාවද? අවිද්‍යාව පදනමින් මට ගැළපෙන තර්කය හරිද වැරදිද? ඉතින් අපි දන්න ඔක්කොම හරිද වැරදිද එහෙනම්? අපි දන්න ඔක්කොම හරිද වැරදිද එහෙනම්? වැරදිනේ. ඇයි මගේ පදනම අවිද්‍යාව නම් අවිද්‍යාව පදනමට හම්බ වෙන තරකේ විද්‍යාවක්ද? අවිද්‍යාව පදනමට හම්බ වෙන තරකය, ඒ කියන්නේ මනසටනේ හම්බෙන්නේ. මනසට හම්බෙන විතරකය ඇත්තක්ද බොරුවක්ද? බොරුවක් නේද? එතකොට එහෙනම් අපි අවිද්‍යාව පදනමින් අපට හම්බෙච්ච දේ ඇත්තක්ද? නෑ බොරුව. අන්න ධර්මය අපට එන ක්‍රමී හම්බෙලා නෑ. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා හම්බෙලා නෑ. අපි මේ තර්කයෙන් ගැළපිල්ලක් විතරයි කරන්නේ. ඒක පදනම අවිද්‍යාව අවිද්‍යාව කියන්නේ මෝඩකම අනුවණකම අඥානකම අඥානකමට නිවේදන ලෝකෙ ඔක්කොම හම්බෙලා තියෙන්නේ. ලෝකෙ ඔක්කොම අඥානකමට හම්බෙලා. එහෙනම් ඒවා හරිද වැරදිද? වැරදි. බුදුරන් වහන්සේගේ ධර්මය හම්බෙලා නැහැ. බුදුරන් වහන්සේගේ ධර්මය අහන ක්‍රමයක් තියෙනවා. අපි ඊළඟට විග්‍රහ කරලා දෙන්නේ ඒක අහන ක්‍රමයක් තියෙනවා. අපි ඒ ක්‍රමයට අහන්නේ. අපි හැම වෙලෙම ධර්මය අහන්නේ පින්වතුනි අපි දන්න ටිකට ගලපන්නේ. වෙන දෙයකට නෙමෙයි. අපි කිව්වට අපිට මේ ධර්මය අමුද කරගන්න ඕන කියලා නෑ අපි කැමති හැම වෙලේම අපි දන්න ටිකට ගලපන්න. අපි දන්න ටිකට ගලපන්න යහන්නේ. අපි හරි අපි නිවැරදි කියලා හිතා ගන්නහන්නේ. මම ප්‍රශ්නයක් අහන්නම්කෝ. බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල ප්‍රතිපදාවේදී ප්‍රතිපදාවක් නේ ධර්මයේ. මුලින්ම දුරු වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියනේ. සක්කාදිට්ඨිය දුර වෙනවා කියලා කියන්නේ මම කියලා ගැනීම වැරදි කියලා හම්බෙන එක නේ. ඒක ප්‍රායෝගික දෙයක්ද ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂ වූ දෙයක්ද විය යුත්තේ හුදු සංකල්පයක්ද විය යුත්තේ ප්‍රායෝගික ප්‍රත්‍යක්ෂයක් නේද සක්කාදිට්ඨිය දුර විය යුත්තේ සංකල්පයකින් නෙමෙයිනේ නේ මම සරල උදාහරණයක් අහන්නම්කෝ ඔබ හිතන චේතනාව ඔබට ඔබම නොවෝ හිතනවා කියන්නේ. ඔබ කෙලෙස් එක්ක හිතනවා, භාවනා එක්ක හිතනවා, මොනවා හරි එකක් එක්ක ඔබ හිතනවා. ඒක චේතනාවන්නේ. ඒක ඔබේ චේතනාව. එතකොට ඒ චේතනාව ඔබ මම කියලා ඔබට හම්බවීම වැරදි බවක් හම්බුනොත් නම් හරිනේ. දැන් සක්කාදිට්ඨිය කියන එක බහලා තියෙනවා නම් මේකෙත් ප්‍රශ්නේ අහලා තියෙනවා. සක්කාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. සක්කාදිට්ඨිය කියලා කියන්නේ අපට රූප දකිනකොට, ශබ්ද ඇහෙනකොට, ඒ කියන්නේ ලෝකේ එකතු වෙනකොට ඒ එකතු වීමේදී හටගන්න දෙයට කියන පංච උපාස්කන්ධ. අපි ඒක පස්සේ ඉගෙන ගමු. පංච උපාස්කන්ධය මම කියලා ගැනීම වැරදි බව හම්බ වීමයි සක්කාය දිට්ඨිය දුරු වීම කියන්නේ. ඒක මම කියලා ගැනීම සක්කාය දිට්ඨිය. පංච පාස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. අපි ඒක චේතනාව කියන එක දැන් බලමුකෝ චුට්ටක්. මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඕනේ අපි ඊට ටික පස්සේ පැහැදිලි කරගමු. චේතනාව කියන්නේ අපි හිතන එක. චේතනාව. බුදුරණවහන්සේ මේ චේතනාවට උදාහරණ දෙනවා කෙසෙල් අරටුවක් කියලා. කෙසෙල් අරටුවක හරයක් තියනවද? දැන් ඔබට හිතන්න මේ මේ ගොඩනැගිල්ල වගේ වටරවම තියෙන කෙහෙල් ගහක් තියෙනවා. ඔබ දැන් මේකේ අරටුවක් තියාගෙන ඉඳලා පතුරු ගහන්න ගත්තොත් ඔබ නුවණක්කාරයිද මෝඩයිද? ඔබට බලද්දිම මේකේ අරටුවක් නැහැ කියලා අතහරින්න පුළුවන් නේ. ඒ මොකද්ද? චේතනාව. සියලු චේතනා ඒ විදිහයි කියනවා. දැන් ඔබට මොකක් හෝ දෙයක් හිතෙනවා ධර්මයේ. මොහක් හරි දෙයක් හිතනවා කියන්නේ. ඒක චේතනාවක්ද නැද්ද? ඒක ඔබට දැන් හරි කියලා හම්බුනොත් ඔබ ඒ චේතනාවේ අරටුවක් හොයාගෙනද නැද්ද? ඔබ දැන් ඔබට දැන් මේ මොහොත චේතනාවක් හිතනවා කියන්නකෝ. මේ ප්‍රායෝගිකව චේතනාවක් හිතන මොනවා හරිද? ඒ චේතනාව ඔබට වැදගත් නම් ඔබ ඒ චේතනාව කියන දේ එක ගහක් කියලා හිතන්න ගහේ අරටුවක් තියෙන බව හම්බුණාද නැති බව හම්බුණාද? තියෙන බව හම්බුණානේ. එහෙනම් ධර්මයට තාම එන්න විදිහක් නැහැ නේ. මේ ප්‍රායෝගිකව දුරු වෙන්න තියෙන සක්කාය දිට්ඨිය හිතලා නෙමෙයි. බුදුරණවහන්සේ ධර්මයේ ප්‍රායෝගික දෙයක් කියලා අහලා තියෙනව නේද? මේ වර්තමානයේ ප්‍රායෝගික ප්‍රායෝගික චේතනාව බොරුයි කියලා හම්බෙන්න ඕනේ. දැන් ඔබට හම්බෙන්නේ මොකක් හරි අහනකොට ප්‍රායෝගික චේතනාව බොරුයි කියලා දැත්තයි කියලාද? හිතනවා දැන් ඔන්න මේ වීදුරුව මේ වීදුරුව පේනවා මේක වතුර ටිකක්. ඔන්න හිතනවා මේ වීදුරුව ගැන. හැබැයි වීදුරුව ගැන හිතන එක දැන් වර්තමානයේ වීදුරුව මොකද්ද කියලා හිතන එක නේද ප්‍රායෝගික චේතනාව. මේක මේ කල්පනාවන්නේ. මේ ප්‍රායෝගික චේතනාව කෙසෙල් රටුවක් කියලා හම්බෙන්න ඕන. අපි අද හැම එකම සංකල්පකින් යන්නේ. සංකල්ප ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ගොඩ ගහගෙන යනවා ඔක්කොම සංකල්ප ටික හරවත් වෙලා. හරසොන් කියලා හම්බෙලා නැහැ. මේක අපි කතා කරාට මේ ප්‍රායෝගික දහමක් කියලා. මොනවාරි වැඩුවට මේ ප්‍රායෝගික දහමක් කියලා අපි මේ ප්‍රායෝගිකත්වයට නෙමෙයි ගිහින් තියෙන්නේ. හැම වෙලෙම ප්‍රායෝගිකව අපි චේතනා කරන චේතනාව ඔස්සේ විතරයි යන්නේ. ප්‍රායෝගික චේතනාව ගැන හිතන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙනකොට ප්‍රායෝගික චේතනාව වැරදි කියලා හම් වෙන්න ඕනේ. ප්‍රායෝගික චේතනාව වැරදි කියලා හම් වෙනවා නම් මම දැන් හිතන දේ හරි කියලා හම්බෙන්නට ඕනේද වැරදි කියලා හම්බෙන්නට ඕනේද ප්‍රායෝගික චේතනාව හරසුන් කියලා හම්බෙන්නට ප්‍රායෝගිකව මම දැන් හිතන එක හරි කියලා හම්බෙන්න ඕනේද වැරදි කියලා හම්බෙන්න ඕනේද හරි කියලා හම්බුනොත් ධර්මය හම්බෙලාද නැද්ද එහෙනම් අපට ප්‍රායෝගික චේතනාව හැම වෙලෙම වැරදි කියලා හම්බ වුණ තැනදී විතරයි ධර්මය හම්බෙන්නේ. දැන් අපට ප්‍රායෝගික චේතනාව වැරදි කියලා හම්බෙන්නේ හරි කියලා. අපට ධර්මය ගැළපෙනවද නැද්ද? මට ධර්මය තේරෙනවද නැද්ද? මට යමක් වැඩිනවද නැද්ද? එතකොට ප්‍රායෝගික චේතනාව හරිද වැරදිද? හරිනේ. එතකොට ප්‍රායෝගික චේතනාව හරිනම් සක්කාය දිට්ඨිය වැඩිලාද සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද? සක්කාය දිට්ඨිය වැඩිනවා. මේ මේ හොඳට හිතන්න ධර්මය කියන්නේ ප්‍රායෝගික දෙයක්. මේ හිතන එකක් නෙමෙයි ධර්මයේ ධර්මයේ දකින්නවා කියන්නේ. ප්‍රායෝගික දෙයක්. ප්‍රායෝගිකව හැම වෙලෙම ප්‍රත්‍යක්ෂයක් හම්බෙන්නට ඕනේ. අපි මේ කල්පනාවක් කරන්නේ. ඒකයි මේ ධර්මයේ අහන ක්‍රමයේ වැරදි. ධර්මයේ හරියට ඇහුවොත් පින්වතුනි මෙන්න මේ ප්‍රශ්නේ ඉන්නේ. මොකද්ද? පිරිසුදු ධර්මයේ අහුවාම කළ යුතු කාරණාවක් කරන්න ඕනේ කියන එක අදාළ නැහැ ප්‍රශ්නේ. පිරිසුදු ධර්මයේ ඇසීමම ප්‍රායෝගික කිරීමමයි. මම කියපුව තේරුණාද? පිරිසිදුව ධර්මයේ ඇසීමම ප්‍රායෝගිකත්වයයි. අහලා ඊට පස්සේ දැන් ඊට පස්සේ කරන්නේ ඔන්න හොඳට හිතන්න. පිරිසුදු ධර්මයේ අහලා දැන් මම තේරුම් ගත්තනේ. මං තේරුම් ගත්තේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද? ඈ මම තේරුම් ගත්තේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන්නේ. විද්‍යාව ඉපදුනා නම් පටිච්චසමුප්පාදේ නිරෝධ වෙනවනේ නේද? අවිද්‍යාවේ මම තේරුම් ගත්ත දේ හරිද වැරදිද? අවිද්‍යාවේ මම තේරුම් ගත්ත දේ හරිද වැරදිද? වැරදිනේ. ඉතින් එහෙනම් මම ධර්මය අහලා තේරුම් අරගෙන කරන ප්‍රතිපදාව කියනකොට කොච්චර ගැළපෙන්නේ නැද්ද? දැන් මම තේරුම් ගත්තේ අවිද්‍යාවෙන්නේ. අවිද්‍යාවෙන් තේරුම් ගත්තදී හරි කොහෙද? අවිද්‍යාව තේරුම් ගත්තදී හරිද? වැරදි නේද? එහෙමනම් පින්වතුනි අපට හම්බ වෙන්නට ඕනේ අපි තුල අවිද්‍යාව ඇති බව. මේ ධර්මයේ කියලා කියන්නේ ප්‍රායෝගිකව මා තුල අවිද්‍යාව ඇති බව හම්බ වීම. අන්න මා තුල මෝඩකම හම්බ වීමයි. මේ සක්කාය දිට්ඨිය දුරු වෙන මාර්ගයක් තමා තුළ හම්බෙන්න ඕනේ මේ අපි මම පැත්තක ඉඳලා ආ මම නෑ මෙතන මගේ නෙමෙයි මට ආйти නෑ කවුද මේ හිතන්නේ මම නේ ඉතින් බොරුවන්නේ කරන්නේ දැන් මම කල්පනා කරනවා ආ මේ කොටස් ටික බෙදලා බලලා මෙතන මම නෑ කවුද මම නෑ කියලා හිතුවේ ඉතින් මට පුළුවන් මම නෑ කියලා හිතන්න මමවනේ මම නෑ කියලා හිතන්නේ ප්‍රායෝගිකව අහුවෙලා නෑ මේ හිතවිලි ගොඩ සිතිවිලි ගොඩක් නෙමෙයිදී සිතුවිලි ගොඩක් සංකල්ප ටිකක් විතරයි. බෙදවිලා බෙදලා බෙදලා සංකල්පයකින් බලනවා මම නෑ කියලා. හැබැයි මම නැති බව හම්බුනේ මටමයි. මට මම නැති බව හම්බවීම කාරණාව කොච්චර මෝඩකමක්ද? ප්‍රායෝගික දෙයක් නෙමෙයි සිතුවිල්ලකින් හම්බුනේ. එතකොට එහෙනම් ධර්මය ඇහෙන තැනම හම්බ වෙන දේ ප්‍රතිපදාව අලුතෙන් ධර්මය අහලා ඊළඟට මගේ දැන් ධර්මය අහපු ගමන් විද්‍යාව උපදින්නේ නැහනේ. ධර්මය අහලා මගේ විද්‍යාව විද්‍යාව ඇති වෙලා අවිද්‍යාව දුරු වෙලා විද්‍යාවට තේරිච්ච එකක් නැහනේ මට අහපු ගමන්නේ. මට අහපු ගමන් විද්‍යාවට තේරුණා නම් ඔන්න ප්‍රතිපදාවත් ඒකමයිනේ. ඇයි විද්‍යාවට වැටෙන කාරණාව හරිනේ? අවිද්‍යාවට වැටෙන කාරණාව වැරදි. එහෙනම් අපට ධර්මයේ ඇහෙනකොට තේරෙන කාරණාව අවිද්‍යාවට අහු වුණොත් ඒක හරිද වැරදිද? වැරදීනේ. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය කියන එක මේ ලේසියෙන් උපද්දවා ගන්න පුළුවන් එකක් නෙමෙයි. අපි එච්චරට කැමති අපි අහන දේවල් දන්න දේක ගලපන්න. අපි හිතන්නේ පංච උපාස්කන්ධය තේරුණා කියලා. පංච උපාස්කන්ධය තේරෙන්නේ කාටද? හරියටම. සෝතාපන්න කෙනාට. අපට තේරුණා නම් අපි තේරුම් ගත්තේ කාගේකද්ද? මම මම දන්නේ බුදුරණවහන්සේ කියපු එක නෙමෙයි. මම දන්නේ එක මං තේරුම් ගත්තේ. මගේ අවිද්‍යාවත් එක්කයි මං තේරුම් ගත්තේ. අපට ප්‍රතිපදාව හම්බ වෙන්න තියෙන්නේ ධර්මය ඇහෙනකොටම. ඒ නිසා සක්කාය දිට්ඨි පිළිබඳ අපි විග්‍රහයක් අපි ටිකක් ඉගෙන ගමු. ඒක සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම අපට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් එතකොට. ඊළඟට මම උදේ ඔබට පැහැදිලි කරා හොඳට මතක තියාගන්න. අපට පුළුවන්කමක් තියෙනවා බුදුරන් වහන්සේ කිව්ව ඉස්පිල්ලක් හරි වැඩියෙන් හරි අඩුවෙන් හරි ධර්ම හැටියට කියන්න. මම එහෙම කිව්වොත් මම අලුත් දර්ශනයක් කියන එක කෙනෙන්නේ. එහෙනම් මම ශ්‍රාවකයේද සාස්ත්‍රු කෙනෙක්ද? සාස්ත්‍රු කෙනෙක් නම් බුදුරන් වහන්සේ නැතු වෙන සාස්ත්‍රු කෙනෙන්නේ. මොකද බුදුරු නෑනේ. එතකොට එහෙනම් ඒ ධර්මයේ හරිද වැරදිද? වැරදීනේ. එතකොට මම කිව යුත්තේ ශ්‍රාවකයෙක් හැටියට බුදුරන් වහන්සේ කිව්ව දහසන්නේ. එහෙනම් මට පුළුවන්කමක් තියේද අලුතෙන් මොනවා හෝ දෙයක් වෙනස් කරලා කියන්නේ. ඉස්පිල්ලක් අඩු වැඩි කරලා කිව්වොත් ඒක ශාස්ත්‍රූ කියන ශාස්ත්‍රූගේ අදහස නෙවෙයි. ශ්‍රාවකෙක් කියන දෙයක් නෙවෙයි. ඒ නිසා අපි ප්‍රශ්නේ අහනකොට හරීම අවධානයෙන් අහන්න ඕනේ. මොකද බුදුරන් වහන්සේ කිව්ව දෙයට වෙනස්ව අපි යම් කිසි විදිහකින් හරි යමක් කතා කරන්න කිව්වොත් වින්වතුනි ඒක සම්පූර්ණයෙන්ම හරදිනවා. මොකද මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වීම එච්චරටම දුර්ලභයි. පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේගේ අදහස අපි මෝඩකමේ අපේ අපේ පුහු මාන්නයත් එක්ක අදහස් දාගෙන අපි කතා කරන්න යනවනම් කොච්චර වැරදිද? මේ ශාස්ත්‍රෝරයාගේ අදහසට අපේ අදහසක් දාගෙන යනවා. ඊළඟට මේ අහන ප්‍රශ්න ඔක්කොගෙම තියෙන්නේ මේ මම අර මුලින් කියපු කාරණා තුළ හරි ටික විස්තර කරලා දෙන්න කියලා. තව එකක් තියෙනවා කරු ස්වාමීන් වහන්සේ අපි ධර්මයේ අසන්නේ එය හරියට තේරුම් ගැනීමටයි. ඔව්. අපි ධර්මය අහන්නේ ඒක හරියට තේරුම් ගන්න. අපි තුල ශ්‍රද්ධාව තියෙනවා. බුදුදහම විකෘති කරන අයගේ දේශනා අසන්න නැත. ඒවා සම්පූර්ණ බුදුදහම විකෘති කරන අයගේ හෝ හරි බුදුදහම ඇහුවත් ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව ඉන්නේ. ඒක අර මං කියපු උදාහරණේ මං කියපේකනේ බුදුරණවහන්සේගේ අර උදාහරණේ අසනීපායේ තුන්දෙනා ගැන කිව්වනේ. පළවෙනි අසනීපකාරයා ඉන්නවා ඇහුවන් නැතත් පිරිසුදු ධර්මය ඇහුවන් නැතත් අවබෝධ කරගන්නේ. එහෙම කෙනෙකුත් ඉන්නවා. ඒ කියන්නේ හරිම නිවැරදිම බුද්ධ වචනේ අහන්නේ. කිසිම වැරද්දකින් තොරව. ඒත් එයාට අවබෝධ කරන්න බෑ. එහෙම කෙනෙක් කියන ශ්‍රද්ධාවට ඒ කියන්නේ අවබෝධ කරන්න බෑ කියන ශ්‍රද්ධාවට එන්න බෑ කියන එකනේ. ශ්‍රද්ධාව දෙයාකාර බහල ඇති. එකක් තමයි අපි හිතන ශ්‍රද්ධාව. ඒ කියන්නේ අපිට බුදුරණවහන්සේ ගුණ හිතන්න පුළුවන්. කල්පනා කරන එක. ඒ ශ්‍රද්ධාව කොමකටද හේතු වන්නේ? සබ්බේතේ සග්ගපරායනෝ සුගතිය යන්නේ එක කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කුසලයේ හේතු වෙනවා මොකකටද? මතමත්තේ සැප විපාක දෙන්න එක හේතු වෙනවා නේද? ප්‍රතිපදාව ශ්‍රද්ධාව කියන එක කොමකටද හේතු නිවීමට ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව නිවීමට චේතනාවෙන් ශ්‍රද්ධාව කුසලයට දෙක ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව තියෙන කෙනා අනිවාර්යෙන් නිවන් දකින්නවද නැද්ද මේ ජීවිතේම අනිවාර්ය සෝතාපන්න වෙනවා. එයාට කියනවා සද්ධානුසාරී කියලා. ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව තියෙන කෙනා. ශ්‍රද්ධාව හිතනගෙන එයා එහෙම නෑ. එයා සුගතිය යනවා. එයා නිවන් දකිනවා කියන්නේ සුගතිය යන්නේ. සබ්බේති සග්ගපරායන. අපි මේක පටලවා ගත්තා. අපි හිතනවා මේ ශ්‍රද්ධාවයි බුදුගුණ හිතුව පමණින් අපි නිවන් දකිනවා කියලා. අඩුම බුදුරණවහන්සේ දේශනා කරන්නේ නෑ ඊළඟ ජීවිතේ ධර්මයේ තියෙන මිනිස්සෙක් කියලා උපදිනවා කියලාවත්. එහෙම කියලා තියෙනවද පොතනකවා? අපි අපි අපේ වාසියරනේ දාගන්නේ ඔක්කොම. අපි හරි කැමති අපේ වාසියට මොනවා හරි ගැළපෙනවා නම් බුදුරන් වහන්සේ කොතනකවත් කියලා නැහැ පින්වතුනි ඊළඟ ජීවිතේ බෞද්ධ මිනිසෙක් වෙනවා කියලා ශ්‍රද්ධාව තියෙන කෙනා කියලා තියනවාද? ඒක අද අද දේශනාවේ හොඳට තේරුම් ගන්න පුළුවන්. මුද දේශනාවේ මම මේක මේ මේක අහපු නිසා මම කියන්නේ මොකද ශ්‍රද්ධාව කියන එක ආකාර දෙකක් තියෙනවා. අපි අපට ලකුණක් අපි අපට ලකුණක් දාගෙනද ලකුණක් දාගෙන වැඩක් තියෙනවද අපි හරිදී නැත්තම්. අපි කැමති නේද ලකුණක් දාගන්න. අපි වැරදි කියලා අපට හම්බුනොත් නේද අපි හරිදී කරා යන්නේ. අපි හරි කියලා අපි බොරුවට හෝ ඇත්තට අපි හරි කියලා හමුවන අපි ඉතින් එහාට යනවනේ. ඉතින් අපි වැරදි කියලා නුවණ තියෙන කෙනා කැමති තමන්ගේ අඩුපාඩුවක් හම් වෙනවටද නැද්ද? අඩුපාඩුවක් හම් වෙන අද අපට තියෙන අපි කැමතිනේ අපි අඩුපාඩුවක් හම් වෙනවට. නිවන් මඟ තියෙන්නේ මුළු මහත් ජීවිතේ සියලු දේ අඩුපාඩු බව හම්බ වීම. නිවන් මඟ තියෙන්නේ. නමුත් අපි මේ පුංචි දෙයක අඩුපාඩුවක් හම් වෙනවට කැමති නෑ. නිවන් මඟක් කොයි හම් වෙනද? මේ කාරණාව ශ්‍රද්ධාව කියන එක මම කියන්න ලැහැත්ති වෙන ශ්‍රද්ධාව මේ දෙයාකාරයයි ප්‍රතිපදාවෙන් සහ හිතන එක ಗುಣ හිතන එක මම පුංචි කාරණාවක් ඔබගෙන් අහන්නම් ඔබට මේක අහුවම ටිකක් බයක් හිතෙයි ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව කල්පනා කරලා බැලුවොත් බුදුරණවහන්සේ පෙන්වා දෙනව නේද ලෞකික සම්මාදිට්ඨියෙන් තොර නැත්නම් මෙලෝ පරලෝ විශ්වාස කරන්නේ නැති පින්නපව විශ්වාස නොකරන කෙනෙක් ඊළඟ ජීවිතේ සුගතියක් නැහැ කියලා පෙන්වා දෙනවනේ. මොකද ඇත්ත දැන් අපි මේ ලෝකේ බුදුරන් වහන්සේ ධර්මයේ තමයි විමර්ශනයේට තියෙන්නේ. ඒ කියන්නේ විචක්ෂණයට තියෙන්නේ. ඇදහිල්ලක් නෙමෙයි. එතකොට මේ ලෝකයේ ඇත්ත නොපිළිගත් වෙන ඇදහිල්ලක් එක්ක යන කෙනෙක් ඊළඟ ජීවිතේ තිරිසන් ලෝකේ නිරේ උපදින්න කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. කල්ප 100ක් ආපසට බලලා කියනවා එක්කෙනෙක් විතරයි සුගති ඉපදුනේ එයත් පිනපාව විශ්වාස කරපු කෙනෙක්. කියන්නේ ඇදහිලි මැවුම් වාද මේ ඔක්කොම වැරදි බව ඒ කියන්නේ ඒ කරුණේ සත්‍ය වැහිලා තියෙනවා. එතකොට මේ ලෝකේ යම් කිසි කෙනෙක් දැන් ඉපදිලා ඉන්නවා නම් මෞමවාද එක. නැත්තම් මේ ලෞකික සම්මාදිට්ඨියෙන් තොරව ඒ කිසි කෙනෙක් කලින් ජීවිතේ එවැනිම මෞමවාදයක් එක්ක ඉඳලා තියෙනවා. මං අහ ප්‍රශ්නේ තේරුන්නේ නැහනේ. අපි හිතමු දැන් මිනිස්සෙක් කියලා කෙනෙක් ඉපදලා ඉන්නවා කියලා. අපි මං පැහැදිලි වෙන්නම කියන්නම්කෝ. මුස්ලිම් මිනිස්සෙක් ඉපදලා ඉන්නවා කියලා. එයා කලින් මුස්ලිම්ද? කලින් ජීවිතේ. නෑනේ. කලින් ජීවිතය මුස්ලිම් නම් මේ ජීවිතේ මිනිස්සෙක් ඉන්න පුළුවන්ද? බෑ. කලින් දැන් ක්‍රිස්තියානි කෙනෙක් කලින් ක්‍රිස්තියානිද? එහෙම ක්‍රිස්තියානි නම් මේ ජීවිතේ මිනිස්සෙක් ඉන්න පුළුවන්ද? බෑනේ. කවුද ඒ කට්ටිය? බෞද්ධ අය. ඒ ඔක්කොම බෞද්ධයි. කොහොමද අනතුර? බුදුරණවහන්සේ කොතනකවත් කියලා නැහැ මේ සුගතිය බෞද්ධ වෙලා උපදිනවා කියලා. කොහොමද කියලා තියෙනවද? සුගතිය බෞද්ධ වෙලා උපදිනවා කියලා තියෙනවද? නෑ. ඒ ඔක්කොම බෞද්ධයි. දැන් දැන් මේ ධර්ම පිළිගන්නවද? නෑ. ඒ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව නෑ. අපිටත් ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව හම්බ නොවුනොත් අපරත් වෙන්නේ ඒක. ඒ සියලු දෙනා අනික සාමාන්‍යයි නෙමෙයි. හොඳට පින්දාම් කර බෞද්ධයි. මොකද? ධානයේ බලය වැඩිපුරම තියෙන කාටද? ඈ? අපටද ඒගොල්ලන්ටද? වැඩිපුරම ධානයේ බලය හම්බෙන්නේ ගොඩාක් පින්දාම් කරපාටද නැද්ද? ගොඩක් කරපාටනේ. ගොඩක් කරන්න පුළුවන් අපටනේ. කොහොමද අනතුර? අපි හිතන්නේ නේද ඕක. එච්චරට අපි මේ නුවණින් හිතන පිරිසක් අපේ බෞද්ධ කිව්වට අපි හිතන්නේ අපි මේ නුවණින් කල්පනා කරලා මේක තේරුම් ගන්න ඕන කියලා හිතුවට මේ සාමාන්‍ය දීපෝ හිතන්නේ. එහෙනම් ඒ සියලු දෙනා හොඳට මතක තියාගන්න එක්කෝ දිව්‍ය ලෝකෙන් ආවාය. එහෙම නැත්නම් මනුස්ස ලෝකී බෞද්ධය වෙන කිසි කෙනෙක් නෙවෙයි. ඒත් හොඳට පින්දහම් කරපුවායි. ශ්‍රද්ධාව. බුදුරණවහන්සේ පෙන්නනවා. ශ්‍රද්ධාව දිනකට කොහෙද යන්නේ? සබ්බේතේ සග්ග. ඒතර සුගතියද මනුස්ස ලෝකේ ධනය බලය ඇතුව ඉපදීම දුගතියද සුගතියද? සුගතිය ඉපදුන්නේ නැද්ද? බුදුරණවහන්සේ කියලා නේ බෞද්ධ වෙනවා කියලා. ධර්මය හම්බ වෙනවා කියලා නේ. අපිනේ පටලවා ගත්තේ අපේ වාසියට ධර්මය හම්බ වෙනවා කියලා. අපි පටලවා ගත්ත අපේ වාසියට ආ අපිට දැන් ධර්මය හම්බෙයි කියලා. මේ අපි පටලවාගත්ත පටලවාගෙනilla. ධර්මයේ හම්බෙන්නේ ප්‍රතිපදාවෙන් ශ්‍රද්ධාව තියෙන කෙනාට විතරයි. ඒක අපි සූත්‍රයක් මම ඉස්සල ඊට පස්සේ පැහැදිලි කරනවා. ඒකදී හොඳට තේරෙයි. එහෙනම් මේ අනතුර හිතන්න අපි මේ නිකන් නිකන් අනේ මට දැන් හරි මම දැන් හොඳට කරගෙන ඉන්නවා කියලා හිතලා මේක වැඩක් නැහැ. ඊළඟ ජීවිතය ඉවර. ඒකයි බුදුරණවහන්සේ මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන මේ වැදගත්කම මේ බුද්ධ ශාසනයේ වැදගත්කම පැහැදිලි කරන්නේ. මේ නිකම් බුදුරණවහන්සේ මේ මේ කට කහනවට කියපු කරුණ නෙමෙයි තියෙන්නේ සත්‍ය වචන තියෙන්නේ. එතකොට එහෙනම් බලන්න මේ මම මේ ශ්‍රද්ධාව කියන නිසා මේ කියන්න ගියේ. ශ්‍රද්ධාව තියෙනවා. නමුත් මේ ශ්‍රද්ධාව තියෙනවා එතනින් එහා යමු වෙන්න. ඔන්න ඒතොර ශ්‍රද්ධාව කොහොම ශ්‍රද්ධාවද තියෙන්න ඕන නැත්තේ කියන එක හිතාගන්න. අපට නිකං ශ්‍රද්ධාවක් තිබ්බට ඒ ශ්‍රද්ධාව සුගතියයි අපිම දහමට වෛර කරයි. අපට ප්‍රතිපදාව හම්බුනේ නැත්නම් අපි ධර්මයේ අයින් වෙනවා. බුදුරණවහන්සේගේ ධර්මය කියලා කියන්නේ විචක්ෂණ. ඒ කියන්නේ ඇත්තටම බුදුරණවහන්සේ දෙන්නේ නුවණට යම. දැන් අර කසීවරද්වාජයට බැන්නට පස්සේනේ බණ කියන්න ගත්තේ. ඇයි හිතන්න පෙළඹෙනවා. ඊළඟට අර නැවත නැවත මේ මේ පින්නපාත කීප සැරයක් ගියාට පස්සේ බුදුරණවහන්සේට බයින්න පටන් ගත්තට පස්සේ බණ කියන්න පටන් ගත්තා. බුදුරණවහන්සේ කරුණු කීවේ. ඒ හිතන්න බැලබෙනවා. මේක විමර්ශන බුද්ධියට තියෙන්නේ. බුදුරණවහන්සේ හැබැයි මේ අපට හිතෙන හිතන දේවල් කරලා හරියන්නේ බුදුරණවහන්සේ කියපු දේ ඔස්සේ යන්නට ඕන. ධර්මයේ තේර කියන්නේ අපට හරියට පිරිසිදු බුද්ධ වචන ඉගෙන ගත්ත තැනදී අපට අලුතෙන් ප්‍රශ්න කරන්න දෙයක් නැහැ. අපි තුරම හරි බුද්ධ වචනේ ඒ විදිහට ඉගෙන ගත්තොත් යෝනිසු මනසිකාන තියෙන කෙනාට නුවණ උපදිනවා. විභාග සමත් වීමට නොව මේ තේරුම් ගන්න හදන්නේ එය හරි හැටි එදිනෙදා ජීවිතයේ භාවිතා කිරීමට. බුදුරණවහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තා කියලා කියන්නේ පින්වතුනි මේ ජීවිත පැවැත්ම කියන කාරණාවට ඉක්මවපු ලෝකෝත්තර මගක්. ලෝකයේ ස්වභාවයකුත් බුදුන් වහන්සේ කියපු වගේ තියෙනවා. ලෝකයේ ස්වභාවයක් කියලා දෙන්න බුදු කෙනෙක් ඕනේ නැහැ බුදුවරුන්ගෙන් තොරවත් ලෝකේ නුවණැති මිනිස්සුන්ට මේ ලෝකයේ එදිනදා ජීවිතයේ යහපත් වෙන හැටි කියලා දෙන්න හැකියාව තියෙනවා. බුදුවරුන්ගේ විශේෂත්වයට එහා ගිහින් එකක්. අපි අද බුදුරන් වහන්සේ කියලා හිතාගෙන ඉන්නේ එතරනම් අපි තාම බුදුරන් වහන්සේ හොයාගෙන නැහැ. තාම අපට හම්බුනේ බෝධිසත්වයෝ. බුදු කෙනෙක් කුට විතරක් ආවේනික ලක්ෂණයක් අපට හම්බුණා නම් අන්න ලෝකෙන් ඈතර වෙන මාර්ගය. ඒකයි බුදු කෙනෙක් විතරක් පෙන්වා දෙන සත්‍යය. අනිත් ඒවා මොකද්ද? අනිත්‍යරත් හොයාගන්න පුළුවන් ඔච්ච දේවල්. ආලාර කාරා මුද්ද කරා මුද්ද ඒක අපට තේරුම් ගන්න පුළුවන් තවදුරටත් ඉදිරියේදී දේශනා ටිකක් සාකච්ඡා කරනකොට යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය ඇසීමෙන් ධර්මයේ තේරුම් යනවා යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය අහනවා කියන එකක් නැහැ ධර්මය අහනකොට යෝනිසෝ මනසිකාරය උපදිනවා ඔහොිත සෝතෝ ධම්මං සුනාති කන් යොමාගෙනයි ධර්මය අහන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය අහන්න බෑ කන් යොමාගෙන ධර්මය අහන්න තියෙන්නේ ඒ කියන්නේ ධර්මයේ කියන දේ මොකද්ද කියන එක හරියට මේ දේ ගන්න. ඕහිත සෝතෝ ධම්මං සුනාති. ධර්මයේ කණිමාගෙන අහන්නේ. ඊට පස්සේ තමයි අහපු ධර්මයේ අර්ථය පරීක්ෂා කරන්න යන්නේ. හරියට මේ දේ අහන්න ඕනේ. යෝනිසෝමනසිකාරයෙන් ධර්මය අහන්න බෑ. ධර්මය ඇහිච්ච තැන යෝනිසෝමනසිකාරය උපදිනවා. එක දෙකක්. ඒකයි මම කිව්වේ අපි මේ අපට අපට හිතන විදිහට මේ විග්‍රහයට ගිහිල්ලා හරියන්නේ නැහැ. බුදුරන් වහන්සේ කියපු විග්‍රහය ඔස්සේම අපි යන්නට ඕන පැහැදිලි කර ගැනීම සඳහා ඊළඟට මොකද මේ මේ කරුණු සම්බන්ධයෙන් තව ගොඩාක් විග්‍රහ ඉදිරියේදී අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඔබට ලැබෙන හැම ප්‍රශ්නියක්ම අහන්න එතකොට ඒක විස්තර කරගන්න පුළුවන්කම ලැබෙනවා. සම්මා සතිය යෝනිස මනසිකාරය දෙකම එකක් ලෙස මට තේරුම් අරගෙන තිබෙන්නේ. මගේ මතේ වැරදි නම් මේ පැහැදිලි කර දෙන්න. සම්මා සතිය යෝනිස මනසිකාරය එකක් කියා බුදුරජාන් වහන්සේ දේශනා කර නොමැත. සම්මා සතිය යෝනිස මනසිකාරය එකක් බව බුදුරන් වහන්සේ දේශනා කර නොමැත. බුදුරන් වහන්සේ දේශනා කර ඇත්තේ යෝනිස මනසිකාරය ප්‍රත්‍ය කරගෙන සම්මාදිට්ඨිය ඇති වෙන බවයි. සම්මා දිට්ඨිය තුලින් තමයි සම්මා සතිය පෝෂණය වෙන්නේ. එතකොට බලන්න කොච්චර මේ අපට වැටහින දේවල් වැරදිද නේද? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ප්‍රඥාවනේ දුක්ඛ ඥාන, සමුදය ඥාන, නිරෝධ ඥාන, මග්ගේ ඥානං කියන නුවණට කියනවා මොකක් කියලාද? සම්මා දිට්ඨිය. එතකොට මේ ප්‍රඥාවට ප්‍රත්‍ය මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද? පරතෝච ගොහසෝ යෝනිසෝච මනසිකාරෝ. මොකද්ද ප්‍රඥාව කියන්නේ? පරත ගොහසේ. ඒ කියන්නේ පිටින් ඇහෙන ධර්මයක් ආධ්‍යාත්මික යෝනිස මනසිකාරය කියන මේ දෙක කරුණු දෙක හේතු කරගෙන කියනවා මොකක් ඇති වෙන්නේද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියෙන් තොර සම්මා සතියක් කතා කරන්න පුළුවන්ද? එහෙනම් සම්මා දිට්ඨිය ඇති වෙච්ච තැනනේ සම්මා සතිය. එහෙනම් සම්මා සතිය යෝනිසමනසිකාරයයි කියන්නේ එකක් එකක්ද? නෑ. අහි බලන්න ඕනේ බුදුරන් වහන්සේ කියපු දෙයත් එක්ක. ඊළඟට මේක අපි තේරුම් ගන්න පුළුවන් තව විග්‍රහයක් තියෙනවා අංගුත්තර නිකායේ දුක චතුක්ක නිපාතේ සමාධි භාවනා සූත්‍රය. සමාධි භාවනා හතරක් විග්‍රහ කරනවා බුදුරන් වහන්සේ. පළවෙනි සමාධි භාවනාව තමයි ditta ධම්ම සුඛ විහරණයේ පිණිස පවතින සමාධිය. ඒ කියන්නේ සැපසේ ඉන්න පවතින සමාධිය. සැප ditta ධර්මයේ සැපෙන් ඉන්න. ඒ තමයි ධ්‍යාන හතර. ධ්‍යාන හතර කොමකටද තියෙන්නේ? සැපෙන් ඉන්න. ඒක තියෙනවා සල්ලේක සූත්‍රයේ ගොඩාක් දේශනා තුළ තියෙනවා. ධ්‍යාන හතර කියලා කියන්නේ ditta ධර්මයේ සැපසේ වාසය කරන්න හේතු වෙන සමාධිය. දෙවනේට විග්‍රහ කරලා පෙන්නන බුදුරණවහන්සේ ඥාන දර්ශනයන් ඇති කරගන්න නැත්නම් ඒක පැහැදිලි කරන්නේ ওই දිබ්බ චක්කවාදී ඥානයන් ඇති කරගන්න හේතු වන සමාධියක් තියෙනවා. ඒ තමයි ආලෝක සංඥාව, දිවා සංඥාව මෙනෙහි කිරීම. ඒක මොකටද හේතු වන්නේ? දිබ්බ චක්කවාදී ඥානයන් ඇති කරගන්න. මේ බුදුරණවහන්සේ අපි ඒකයි අපට හිතෙන හිතන දේවල් අපි මේ ගලපලා හරියන්නේ නැහැ. මොකද අපි බුදුද? අපි අපි අපි බුදු වෙලා දෙන්නේ නෑනේ. අපි යඩම සෝතාපන්න වෙලාද? ඉතින් අපි කොහොමද අපි අපට හිතන දේ කියන්නේ නේ? අපි බුදුරණවහන්සේගේ දෙන්නේ කියන්නට ඕනේ නැත්තේ. ඒතර බුදුරණවහන්සේ මේ කියන්නේ. ඔන්න දෙවෙනි සමාධිය මොකටද? ආලෝක සංඥා, දිවා සංඥාව මෙනෙහි කිරීමේ ඥාන දර්ශන, දිබ්බ චක්කවාදී ඥාන. තුන්වෙනි සමාධිය සති සම්පජන්ණය පුරුදු කිරීමේ ඇතිවන සමාධිය. ඒක මේ පෙර පෙර දේවල් තේරුම් ගන්න. ඒ කියන්නේ සිහියෙන් හටගත්තා, සිහියෙන් පැවතුණා, සිහියෙන් නැති වුණා. ඒකත් මගපල් ලබන්න කියන්නේ බුදුරණවහන්සේ. හතරවෙනි සමාධිය ඔන්න පැහැදිලි කරනවා. ආසවක්ඛය සඳහා ආරහත්ත්‍ය සඳහා හේතුන සමාධිය. පංචපාස්කන්ධ උදේවය දැකීමෙන් හටගන්න සමාධිය. ඕක තමයි මොකටද හේතු වන්නේ? අන්න දහම දකින්න. පළවෙනි එක ධිටදමසුක විහරණයට, දෙවෙනි එක ඥාන දර්ශනියට, තුන්වෙනි එක ඔය සිහියෙන් කටයුතු කිරීම සඳහා, හතරවෙනි එකයි ආසවක්ඛයට. අපට ඉදෙන ඉදෙන දේවල් අපි කරලා හරියන්නේ මොකද බුදුරයන් වහන්සේ නමක් එනම් බුදුරන් වහන්සේ නමක් ගැන ධර්මයක් වුණද අපට හිතෙන ඉසින්දී අපි කරන්නේ අපට හිතන හිතන දේ අපි කරන්න අපට බුදු කෙනෙකුගේ ධර්මයක් අවශ්‍ය නැහැ නේ ඉතින් අපට ශ්‍රද්ධාව තියෙනවා නම් බුදු කෙනෙකුගේ ධර්මයක් නම් අවශ්‍යයි බුදුරණවහන්සේ කියපු දේ නේද කළ යුත්තේ. ඔන්න ඕක අපට අමතක වෙනවා ටික කාලයක් යනකොට. ටික කාලයක් යනකොට මොනවා හරි අත්දැකීමක් ලැබනකොට අපට අපි බුදු වෙලා ඊට පස්සේ අපට හිතන දේ අපි කරන්න පටන් ගත්තා. අපට බුදුරණවහන්සේගේ ධර්මයේ ඒ විදිහට හොයන්න යන්නේ නැහැ. එහෙනම් සම්මා සතිය යොනිසමනසිකාරයේ එකක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරලා නැහැ. ඊළඟට අහනවා විපස්සනා භාවනා කිරීමෙන් පසු ධාතු මනසිකාරය මෙනෙහි කිරීමට ආරම්භ විය. ඉන්පසු ශරීර ධාතු ගැන අවධානය කිරීම භාවනා කරන අවස්ථාවේ කරමි. ඉන් අනතුරු භාවනා කරන පිළිවෙල පහදා දෙන්න. මේ දැන් මේ කියපු කාරණා තුළදී ගොඩක් ඒවා තේරෙන්නේ නැති මේ ප්‍රශ්න වලට උත්තරයක් නේ. විපස්සනාව කියන එක කරන හැටි තව ටිකක් ඉදිරියද අපි තේරුම් ගමු. විපස්සනාව කියන්නේ මේ හිතන සිතවිල්ලක් නෙවෙයි. විපස්සති කියන්නේ. දැන් ඔබ ඇහෙන් ඔබට මාව පේනවනේ. දැක්කනේ. විතර විතරකයක් කියන්නේ විතර කරන එකනේ. විපස්සති කියන්නේ දැක්මක්නේ. දැන් ඔබට ඇහෙන් මාව දැක්කා වගේ තමයි ප්‍රඥාවෙන් දකින එකට කියන මොකක් කියලාද? විපස්සනා. හිතෙන් හිතන එකටද ප්‍රඥාවෙන් දකින එකටද? අපි මේ විපස්සනා කියන්නේ මොකටද? හිතෙන් හිතන එකකට. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. විපස්සනාව කියන්නේ හිතන එකක්ද විතරකයක්ද විපස්සතිද? විපස්සති විතරක නෙමෙයි විපස්සති. විතරක හිතින් හිතන්නේ. විපස්සති විශේෂයෙන් දකිනවා මොකෙන්ද දකින්නේ ප්‍රඥාවෙන් එහෙනම් ප්‍රඥාව ඇති වෙන්නට ඕන විපස්සනාව කරන්න තර්කයක් විතරකයක් නෙවෙයි විපස්සනාව කියන්නේ කල්පනාවක් නෙවෙයි විපස්සනාව කරන්නේ හැබැයි ධාතු මනසිකාර කියන්නේ කල්පනාවක් ධාතු මනසික ධාතු දැන් වචනේම තේරුම අපිට මේ අලුත් මේ මේක මේ අද්භූත ධහමක් නෙමෙයි නුවණින් යන්න තියෙන ප්‍රායෝගික දෙයක් ධාතු මානසිකාරය ධාතු මෙනෙහි කිරීම. මේක මොකෙන්ද කරන්න තියෙන්නේ? හිතෙන්නේ මෙනෙහි කරන්න තියෙන්නේ. ධාතු මානසිකාරය ධාතු මෙනෙහි කරනවා හිතෙන්. සමාධියක් ඇති කරගන්න කරන එක. විපස්සනාව කියන්නේ ප්‍රඥාවෙන් ඇති වෙන එකක්. ධාතු මානසිකාරය කියන්නේ හිතින් කරන එක. අපි මේක පටලවාගෙන. අපි දන්නේ ධාතු මානසිකාරය කරනකොට ආ දැන් අපි මේ ලොකු තැනකට ගිහිල්ලා කියලා. විපස්සනාව නම් සත්‍යය. විපස්සනාව කියන එක පස්සතිනේ. මේ ධාතු මනසිකාරය කියන්නේ මොකද්ද? ධාතු වශයෙන් මෙනෙහි කරන එක. සතිපට්ඨානයේ ගැනත් අපි ඊළඟ දවස්වල සාකච්ඡා කරමු. සතිපට්ඨානය කියන්නේ මොකද්ද කියලා. අපි සතිපට්ඨානය කියලා දන්නේ අපට තේරෙන එක. බුදුරණවහන්සේ කියප එක නෙමෙයි. අපි බලමු බුදුරණවහන්සේගේ සතිපට්ඨානය ඉදිරියේදී තේරුම් ගන්න. මොකද අපි හැම වෙලෙම මම මුලින්ම පටන් ගත්තේ ඒකයි. භාෂා විවහාරයක් තියෙන භාෂාව වැදගත්ද නැද්ද කියන එක මම උදේ පැහැදිලි කරන්නේ. අපි භාෂාව වැරදියට ගත්තොත් අපට අර්ථය හරියටද වැරදියටද යන්නේ? භාෂාව අපි හරියට ගන්නවනේ නේ. අන්න භාෂාව වැරදිට අරන් අපි සතිපට්ඨානේ මොකද්ද එකක් කරනවා. ඊළඟට ධාත මනසිකාරය ධාත මනසිකාරය කියන්නේ භාවනාවට පටන් ගැනීමක්. විපස්සනාවට විපස්සනාවට කලින් සිදුවිය යුත්තක්. විපස්සනාව කියන්නේ ප්‍රඥාවෙන් දකින්න එක ධාතු මනසිකාරය කියන්නේ හිතින් මෙනෙහි කරන එකක්. එතකොට හිතෙන් මෙනෙහි කරලා අපි ඒක සිතෙහි සිතෙහි එකඟත්වයක් විතරයි ඇති වෙන්නේ. ධාතු මනසිකාරයෙන් ඇති වෙන්නේ හිතෙහි එකඟත්වයක්. ඊට පස්සේ ප්‍රඥාව තුළින් සත්‍යට විපස්සනා වෙන්නේ අපි ඒක පස්සේ පැහැදිලි කරගනිමු. ඊළඟට සම්බුද්ධ දේශනාවට අනුකූලව සංස්කාර සහ ප්‍රඥාව පුළුල් ලෙස පැහැදිලි කරලා දෙන්න. අන්න හොඳ වැදගත් ප්‍රශ්නයක්. උදේ කියපු කාරණාව හරියට ඇහිච්ච නිසා හරියට ඇහිච්ච කෙනෙකුට හරි ප්‍රශ්නයක් හම්බෙලා තියෙනවා. සංස්කාරය සහ ප්‍රඥාව. ඔන්න හරියට අහපු කෙනාගේ ලක්ෂණය. අවධානයෙන් ඇහුවා. අවධානයෙන් ඇහුවට පස්සේ දැන් මොකද තියෙන්නේ? නොතේරුම් නොතේරිච්ච දේ තේරුම් ගත යුතු බවක් හම්බෙනවනේ. මොකක් හෝ දන්න දෙයක් කරලා හරියන්නේ නැහැ. අපි දැන් මොකක් හෝ දන්න දෙයක් මට තේරෙන දෙයක් නේ කරන්න හදන්නේ. එහෙම නැතුව හරියට ඇහුවහම අහපු දේ මොකද්ද හරියට මේ තුල කියලා දෙන්නේ කියන එක අන්න දැනගන්න වෙනවා. නිකන් මං සරලව ඉස්සෙල්ලා කියලා දෙන්නම්. මොකද සම්පූර්ණයෙන් විස්තර කරගන්න පුළුවන් තව ඉදිරියේදී. සංස්කාර මේ සක්කායදිට්ඨිය ගැන විග්‍රහය ආයේ දවසක අහන්න. ඒක පස්සේ තව ටිකක් තේරුම් අරගෙන විග්‍රහ කරගන්න ඕන නිසා සංස්කාර සහ ප්‍රඥාව. අපි සරලාර්ථය ගත්තොත් ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මග්ගේ ඥාන. ඒ කියන්නේ ආර්ය සත්‍ය හතර පිළිබඳව තියෙන නුවණට කියනවා ප්‍රඥාව. දැන් අපි ප්‍රඥාවට කලින් ඔනේ ප්‍රඥාව ඇති වෙන්නේ කොහොමද කියන එක අවශ්‍ය නේ. ප්‍රඥාවෙන් නම් දකින්න තියෙන්නේ ප්‍රඥා විග්‍රහය කරගත්තා වගේම ප්‍රඥාව ඇති වෙන විග්‍රහය අවශ්‍යයි. එතකොටනේ ප්‍රඥාවෙන් දකින්න පුළුවන්. ප්‍රඥාව ඇති වෙන්නේ ධර්මීය පරතෝච ගොහසෝ අනුන්ගෙන් ඇහිලා ඊළඟට යෝනිසෝ මනසිකාරය. ආලවක අහන බුදුරන් වහන්සේගෙන් ඇවිදිලා ආලවක අහනවා. ප්‍රඥාව හටගන්නේ කොහොමද? සුසුතේ ලැබති පඤ්ඤා අපමත්තෝ විචක්කනා. අහපු ධර්මය අප්‍රමාදී විචක්ෂණීනි ප්‍රඥාව හටගන්නේ. එහෙනම් දැන් ප්‍රඥාව ඇතිවීමට අවශ්‍ය ප්‍රධානම කාරණාව මොකද්ද? මූලිකම කාරණාව මොකද්ද? යෝනිසෝ මානසිකාරය. විචක්ෂණීය, පටිපුච්ඡා විනීත. ඔන්න ඕක යම් කිසි කෙනෙක් තුළ තියෙනවා නම් එයාට ප්‍රඥාව ඇති වෙනවා. ඊළඟට සංස්කාරය. සංස්කාරය කියන එකේ සාමාන්‍ය අර්ථය සකස් කරනවා කියන එක. සකස් වීමක් කියන එක, සකස් කිරීමක් කියන එක. එතකොට එහෙනම් මේ දැන් සංස්කාර කියන එක අපි ෆිසික්ස් වලින්ද තේරුම් ගන්නට ඕන නැත්තේ බුදුරයන් වහන්සේ කියපු විදිහටද? දැන් ෆිසික්ස් වලින් තේරුම් ගත්ත දේ නම් අපිට ෆිසික්ස් එක්ක ප්‍රශ්නයක් නෑ නේ නේද? ඒවා එක්ක අපි ඒක තේරුම් ගමු. මොකද මේ වීදුරුව හැදෙන්නේ ඊට අදාළ වැලිත් එක්කනේ නේ. ඒක ෆිසික්ස් තියරිය. බුදුරන් වහන්සේ පෙන්වුවේ සංස්කාර හැදෙන්නේ කොහොමද? අවිද්‍යාවෙන්. බුදුරණවහන්සේ සංස්කාර දෙන හැටි පෙන්වන්නේ කොහොමද? අවිද්‍යාව වෙන්නේ වෙන කොහොමත් ක්‍රමයක් පෙන්වුවද බුදුරණවහන්සේ? නෑනේ. මෙන්න මේ බුදුරණවහන්සේ සංස්කාර හැදෙන හැටි පෙන්වපු වැඩපිළිවෙල අපිට හොයාගන්න වෙනවා. එහෙනම් දැන් අනිත්‍ය දකින්න තියෙන්නේ ප්‍රඥාවෙන් සංස්කාරකනේ. එහෙනම් සංස්කාරය හොයාගන්න වෙනවා, තේරුම් ගන්න වෙනවා. ඊට පස්සේ අන්න එතකොට ප්‍රඥාව ඇති වෙනවා. මොකද සංස්කාරය තේරුම් ගත්ත තැනදී ප්‍රඥාව ඇති වෙලා. අය අනිත්‍ය ගැන හිතන්න දෙයක් නැහැ. සංස්කාරයම අනිත්‍යයි. සංස්කාර නිට්ටය නෑ. සංස්කාරය නිට්ටය නෑ. සංස්කාරය අනිත්‍යයි. සංස්කාරය තේරුණා නම් ප්‍රඥාව උදා වෙලා අනිත්‍ය තමයි දැක්කේ. බලමු සංස්කාරය කියන එක තේරුම් ගන්න මම සරල උදාහරණ ටිකක් කියන්නම්. මෙන්න මේ උදාහරණේ ඉස්සලම ප්‍රායෝගික අපිට තේරුම් ගන්න ඕන නිසා මේක කියන්නේ ඔබ හිතන්න ඔබට පිළිකාවක් හැදෙනවා. හැබැයි ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ ඔබට පිළිකාවක් හැදුණා කියලා. ඔබ පිළිකාවෙම මැරෙනවා. ඒත් ඔබ දන්නේ වෛද්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයෙන් තමයි දැනගත්තේ පිළිකාවක් හැදීමෙන් මොහු මරණයටපත් වුණා කියලා. පිළිකාව හැදිච්ච මොහොතේ පටන් ඔබ මරණ මොහොත දක්වාම ඔබේ කයට පිළිකාව තිබුණාද නැද්ද? එතකොට ඒ පිළිකාවෙන් ඔබ මැරුණේ නේද? හැබැයි මං අහන ප්‍රශ්නෙට හොඳ සිහියෙන් උත්තරයක් දෙන්න. ඔබට පිළිකාවක් හැදුණාද? ඔබට පිළිකාවක් හැදුණාද? ඔබට පිළිකාවක් හැදුවා නම් ඔබ බෙහෙත් යන්න යනවද නැද්ද? ඔබට පිළිකාවක් හැදුණා නම් ඔබ බෙහෙත් ගන්න යනවද නැද්ද? යනවනේ. එහෙනම් ඔබට පිළිකාවක් හැදිලාද? ඔබට පිළිකාවක් හැදිලා නැහැ. හැබැයි පිළිකාවක් හැදිලා තියෙන තමයි මැරුණේ. නමුත් ඔබට හැදිලා නැහැ. ඔබ යම් කිසි මොහොතක දැනගත්තා නම් ඔබට පිළිකාවක් හැදුණා කියලා. ඔය දැන් බෙහෙත් කරනවද නැද්ද? අන්න එතකොට ඔබ ඔබ මැරෙන්නේ පිළිකාවෙන්නේ. දැන් වෛද්‍යවරයන් ඔබ පිළිකාවෙන් මරනවා කියලා කිවි. ඔබ පිළිකාවෙන් මරනවා කියලා ඔබ දන්නවද? නැහැ. ඔන්න ඔය සකස් වීම හොයා ගන්නට ඕන. මම උදාහරණයක් කිව්වි. සංස්කාරය කියන්නේ සකස් වීමක්. ඔය සකස් වීම හොයා ගන්නට ඕන. භෞතික විද්‍යාවේ හම්බවීමක්, ජීව විද්‍යාවේ හම්බවීමක් නෙමෙයි. දැන් ජීව විද්‍යාවට පිළිකමක් තිබ්බනේ සංස්කාරයක් අහු වුණේ නැහැ ඔබට. ජීව විද්‍යාවට පිළිකාවක් හම්බුණා. වෛද්‍යවරයා හොයාගත්තේ. වෛද්‍යවරයා හොයා ඔබ මැරෙන්න කලින් වෛද්‍යවරයා පිළිකාව හොයාගෙන ඔබට කිව්වොත් ඔන්න ඔබට පිළිකාවක් හැදුනවා. මොනවා හෝ නිමිත්තකින් ඔබට හමුනොත් ඔන්න ඔබට පිළිකාවක් හැදුනවා. දැන් කලොත් පිළිකාව තිබ්බනේ නේ. ඔබට හටගත්තේ නෑනේ. සංස්කාරය කියන එක තේරුම් ගන්න ඕනේ. සංස්කාරය අවිද්‍යාවෙන් ඇති. ජීව විද්‍යාව ෆිසික්ස් කෙමිස්ට්‍රි නිසා බයොලොජි නිසා නෙමෙයි. සංස්කාරය ඇති වෙන්නේ. සංස්කාර ඇති වෙන්නේ අවිද්‍යාවෙන්. ඒක තව චුට්ටක් තේරුම් ගන්න තව උදාහරණයක් කියන්න. අනේ හිතන්න ඔබ S2 අරගෙන බර කල්පනාවක ඉන්නවා. S2 අරගෙන බර කල්පනාව. ඔබ ඉදිරියෙන් කවුරු හරි යනවා. ආලෝකයක් තියෙනවා. ඔබට අවස්ථාවක් යෙදිලා නැද්ද? ඒ යන කෙනා ඔබට නොපෙනී. පෙන්ලා තියෙනවනේ. ඒ කියන්නේ ඔබ බර කල්පනාවක ඉන්නවා S2ක් අරගෙන ආලෝකයක් තියෙනවා ඔබට නොපෙනිච්ච අවස්ථාවචිනේ. ෆිසික්ස් එක බලන්න කල්පනා කරලා. ආලෝකයේ තියෙනවා S2 ඇරිලා තියෙනවා ප්‍රතිබිම්බේ වැටෙනවා රූපේ පේනවනේ. නමුත් ඔබට ප්‍රායෝගිකව පේනුණාද නැද්ද? පේනුන්නේ නැහනේ. අන්න බුදුරණවහන්සේගේ ධර්මීය ඉතිහාගී පොතේ. ෆිසික්ස් එක හරිය ෆිසික්ස් එක තමයි ෆේන් ඕනේ නේ. බුදුරණවහන්සේ ධර්මයට එහා කියපු දෙයක්. ප්‍රායෝගික ධර්මය. තව උදාහරණයක් මම කියන්නම්. ඔබ ටීවී එකට බර අවධානයෙන් කැම කාලා ඇතිනේ. මේ දවස්වල ක්‍රිකට් මැච් තියෙනවා. නැත්නම් මොනවා හරි අවධානය වැඩිපුර කැම කාලා ඇති. ඔබට නැද්ද ඔබ කාපු කෑමේ රස නොතේරිච්ච අවස්ථාව? නැද්ද? තියෙනවනේ ජීව විද්‍යාව එක බලන්න කල්පනා කළා. දිවේ තියනවා නේද අදාළ කොටස් රස ගැටෙන. ඒ කොටසේ රස ගැටුණද නැද්ද? ගැටුණනම් රස හම්බට හම්බ විය යුතුද නැද්ද? දැන් ඔබට ප්‍රායෝගික හම්බ වෙලා නැහනේ. ඉතින් ඔබ එවුවනම් හොඳට පිළිගන්නවා. නම් බුදුරණවහන්සේ ධර්මයේ තමයි කොච්චර බලන්න පිළිගන්න හිතන්න ධර්මයක් නැද්ද බුදුරණවහන්සේ කියන. හිතන්න ධහමක් තියෙනවනේ. බුදුරණවහන්සේගේ ධර්මයේ සංස්කාර කියන එක ලීසින් තේරුම් ගන්න පුළුවන් කන්නේ. සංස්කාර කියන එක තේරුම් ගන්න ප්‍රඥාව ඕනේ. දැන් දැන් ඔය කාරණා ප්‍රායෝගික දහමත් එක්ක බලන්න. ඒ ජීව විද්‍යාව කාරණා භෞතික විද්‍යාව කාරණාව එක්ක ගැලපෙන්නේ නමුත් ඒට එහා අත්දැකීමක් ඔබට ලැබිලා තියෙනවා. අන්න බුදුරණවහන්සේ මේ සංස්කාර විග්‍රහ කරන්න පෙන්නනවා. ඒකට අවශ්‍ය විඥානය පහළ වෙන්න ඕනේ. ඇහැට විඥානය පහළ වෙච්ච තැන රූපෙ පේන්නේ. දිවට විඥානය පහළ වෙච්ච තැන රස දැනෙන්නේ. ඔන්න ඕක එකතු වීමට කියනවා ඔය සකස් වීමට කියනවා සංස්කාරය කියලා. ඕක ඕක ඕක අල්ලන්න පුළුවන් උපකරණයකට. ඕක අල්ලන්න පුළුවන් ප්‍රඥාවට විතරයි. ඔන්න ඔය සංස්කරණය හොයාගන්න ඕන. ඕක තව ඉදිරියට අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි. අන්නේ සංස්කාරය. තව උදාහරණයක් කියන්න. වීණෝපම සූත්‍රය. වීණාවක් උදාහරණයක් බුදුරණවහන්සේ පෙන්නනවා. වීණාවක හඬක් රජෙකුට අහන්න හම්බෙනවා. රජතුමා කියනවා සේවකයා අමතලා මට අර හඬ අරන් එන්න කියලා. සේවකෝ ගිහිල්ලා වීණාවයි දණ්ඩයි අරන් එනවා. අරන් ඇවිදilla. රජතුමාට දෙනවා. රජතුමා කෝ හඬ? ස්වාමීනි හඬ කියලා දෙයක් නැහැ. වීණාව දණ්ඩෙන් වාදනය කරලා හටගන්නේ නැහැ නේ මට ඕවා එපා මට හඬ දෙන්න. ස්වාමීනි හඬ කියලා දෙයක් නැහැ. වීණාව දණ්ඩෙන් වාදනය කරද්දි හටක නෑ නෑ මට ඔබ එපා මට හඬ දෙන්න කියනවා. එහෙම දෙයක් නෑ කොට පස්සේ ඔක පල්ලවිසි කරන්න කියනවා. හඬ කියන්නේ වීණාවේ තියෙන එකක්ද? ඈ? වීණාව නැතුවද හඬ තියෙන්නේ? වීණාව නැතුවද හඬ තියෙන්නේ? නැතුව හඬ තියනවද? දැන් වීණාවද තියෙන්නේ? නෑ හට ගන්න දෙයක්. හඬ කියන්නේ මොකද්ද? හටගන්න දෙයක්. තියෙන දෙයක් හටගatti. තියෙනවා නම් ඉතින් ඒක මේ වාදනය නොකරද්දී ඇහෙන්නේ මේ. නේ? තියෙන දෙයක් නෙමෙයි හටගත් දෙයක්. ඔන්න ඔය හට ගැනීම හම්බෙන්න. අස රූප විඥාන එකතු වීමෙන් හටගන්න. ඕක මේ අපේ මේ මනසට පේන්නේ නැහැ, ඇහැට පේන්නේ නැහැ. ඕක ප්‍රඥාවට හම්බෙන්නේ. ඔන්න ඔය හට ගැනීම හොයන්න. තව උදාහරණයක් මම කියන්නම්. ඔබ දැකලා ඇති සරල උදාහරණයක්. ඒ දණ්ඩ කුඩින් බල්ලෙක් යනකොට ඌ වතුර දිහා බලනකොට උට මොකද්ද පේන්නේ? බල්ලෙක් පේනවනේ. ඌ මොකද කරන්නේ? බුරනවා, නගුටවනවා. උට මොකද්ද පේන්නේ වතුරේ? බල්ලෙක්නේ. උට වතුරේ පේන්නේ බල්ලෙක් උට පේන්නේ. ඌ ඒ නිසානේ ප්‍රතිචාර දක්වන්නේ. ඌ එළියට ගිහිල්ලා මොකද්ද හිතන්නේ? ඒ දන්නේ එළියට ගිහිල්ලා. වතුරේ බල්ලෙක් හිටියා නේද? ඉන්නවා කියලා ඌට හිතෙනවා. උගේ හිතීම හරිද? ඈ? නෑනේ. මොකද්ද එහෙනම් හරි? එතකොට වතුර බල්ලින් නැද්ද? ඈ? වතුර බල්ලින් නෑ. ඉතින් වතුර බල්ලින් නැත්තම් ඇයි නගුට වැණිය ඌ? ඉතින් නෑ කියලා කියන්න බෑනේ. මොකද්ද තිබුණේ? ප්‍රතිබිම්බයක් ඇති වුණනේ. බල්ලෙක්ගේ ප්‍රතිබිම්බයක් ඇති වුණා. වතුරේ බල්ලෙක් නෑ නෙමෙයි. ප්‍රතිබිම්බයක් සකස් වුණා. හරිම දැක්ම ප්‍රතිබිම්බයක් බව දැක්කම උ නගුඩවනයිද? ඌ නැත්තම් නගුඩවන නෑනේ කොහොමද? අපි අද හිතනවා නෑ කියලා. නෑ නෙමෙයි. හටගත්තා. ඒ හටගත්තනේ. හිතිය නෙමෙයිනේ. හටගත්තා. හටගත්තේ හේතු නිසා. හේතු නැති වුණාම නැති ඔය හට ගැනීම හොයන්න වෙනවා. ඇහැ කන නාසය දිවකය මනස ඔස්සේ. අපට පේන්නේ දැන් ඔබට පේන්නේ අනුමුදස්යාඳුරු පර්ත් වල ඉන්නවද නැද්ද? දැන් ඔබේ ආසනේ ඔබ ඔබ ඉස්සරහා ඉන්නවනේ. ඉන්නවනේ. ඉන්නවා. නැත්තේ නෑනේ. ඔබ ඉස්සරහා ඉන්නවා. ඒතර ඔබට අර බල්ලගේ දැක්ම ගැන හිතලා බලන්න. අන්න ඒ වගේ දැක්කේ. දැන් ඔබ නැහැ කියලා කිව්වොත් බොරුවන්නේ ඔබ කියන්නේ. දැන් මේ කතා කරන්නේ නැද්ද? ඉන්නවා. හටගත්තා කියලා හම්බුන්නේ නැහැ. ඔබට දැන් එළියට ගෙදර ගියාට පස්සේ අනමුදස් යනතුරු මේ පර්ත් වල ඉන්නවද? හිත වැඩසටහන කරන්න ඉන්න. ඉන්නවා. ඒ හිතේ මනස මනසින් කල්පනා කළා නේ. මෙන්න මේ හැදෙන හැටි හොයන්න ඕනේ. ඔන්න ඔය හැදෙන හැටි හම්බ වීම තමයි සංස්කාරය. හැම වෙලෙම ආයතනයක් ඔස්සේ හැදෙනවා, සකස් වෙනවා. සකස් වීම අපට හම්බෙන්නේ අපි හැම වෙලෙම එක තැනකට අහු වෙලා ඉන්නේ. ඇහැට අහු වෙලා ඉන්නවා ඒ මනසින් කල්පනා කරලා. මනසට අහු වෙලා තව එකකින් තව එකකට යොමු වෙලා. අපි වර්තමානයේ ප්‍රායෝගිකව නැහැ. දැන් ඔබට අනුමුද ශ්‍යාමතුළු හෙට වැඩසටහනට ඉන්න ඉන්නවා කියලා ඔබ මනසින් නිමිති හිතන්නේ. මනසින් නේ හිතන්නේ. ඔබට අසකරණාසි දිවකේ මනස නැතුව කල්පනා කර ඔබට හම් වෙනවා අනුමුද ශ්‍යාමතුළු. ඔබේ ඇස කන නාසය දිව කය මනස නැතුව හම්බ වෙනවද? ඔබට එහයින් පරව හම්බ වෙන අවස්ථාවක් තියෙනවද? ඉතින් එහෙනම් ඔබේ ඔය ආයතන හයට ඉන්නේ. නේ? ඇසට කන නාසයට දිවට කයට මනසට නෙමෙයි දින්නේ. එහෙනම් ඔබ ඔය හය ගැන හෙව්වොත් හරි නේද වැඩි? ඔන්න ඔය හය ගැන හොයන්න ඕනේ. හැබැයි අපට තේරෙන ක්‍රමයකටද බුදුරණවහන්සේ තේරෙන විදියට විග්‍රහ කරපු ක්‍රමයකටද? බුදුරන් වහන්සේ විග්‍රහ කරපු ක්‍රමයට. මේ අපට තීරණ දේවිදි ලකුණු දාගෙන හරියන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔය සංස්කරණය මොකද්ද කියලා හොයන්න වෙනවා. දැන් ඔබට වීදුරුවනේ දැන් වීදුරුව කුඩු වෙලා අනිත් වෙලා යනවා පේනවා ඇහැට පේනුනේ නේ. හැබැයි සංස්කාරයේ මේ වීදුරුව තියෙද්දිමයි සංස්කාරය හම්බ වෙන්නේ. සංස්කාරය කියන්නේ ඇස රූප විඤ්ඤාණ එකතු වීමෙන් හටගත්ත දේ. මේක කැඩලා බිඳලා යන එක ලෝකේ තියෙන දෙයක් විනාශ වෙන එක. සංස්කාරය කියන්නේ අවිද්‍යාවෙන් සකස් වෙන එක. ඒ සකස් වෙන බව හම්බ වෙන්නේ ප්‍රඥාවට. ඔබට දැන් මේක පේනුනේ ඇහැට. ඇහැට මේක කුඩු වෙනව පේනුනේ. බුදුරණවහන්සේගේ ධර්මයේ පෙන්වුවේ මේ සංස්කාරයක් බව දකින්න ප්‍රඥාවෙන් කියලා. එතකොට ඒක අනිත්‍යයි. දැන් වීණාව දන් වාදනය කරනකොට සද්දේ හටගන්න ඕනේ. සද්දේ තියෙන දෙයක්ද? ස්ථිරයිද සද්දේ? සද්දේ බහුවයිද? සද්දේ ඇහෙද්දිම සද්දේ ස්ථිර නැහැ කියලා හම්බෙන්නේ නැද්ද? වීණාව දණ්ඩෙන් වාදනය කරපු නිසා නේද සද්දේ තියෙන්නේ. ආයි සද්දේ නැති වෙන්න ඕනේ නෑනේ. සද්දේ අනිත්‍යයි කියලා දකින්න සද්ද නැති වෙන්න ඕනේ. වීණාවේ සද්දේ අනිත්‍යයි. වීණාව දණ්ඩෙන් වාදනය කරද්දි හටගන්නේ. තියෙන එකක් නෙමෙයි. තියනවා කියන එක ස්ථිරයි. මේ තියෙන එකක් නෙමෙයි අනිත්‍යයි. සකස් වීමක් තියෙන්නේ. සකස් වීම ස්ථිරයිද? සකස් වීම ස්ථිර නැහැ. ඔන්න ඔය සකස් වීම. හැබැයි මේක මේ යෝනිසෝ මනසිකාරයට හම්බෙන්නට ඕන නැත්තේ. අපේ මේ විතරකයට නෙමෙයි විතරකයෙන් යෝනිසෝ මනසිකාරයෙන් හම්බෙන්න ඕනේ. ඉතින් එහෙනම් තවදුරටත් අපට ওই සංස්කාර ප්‍රඥාව තේරුම් ගන්න මේ බුද්ධ වචන අපි ඉගෙන ගන්න යමු වෙමු. තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකටත් උත්තර දීලා අපි ඊළඟ දේශනාව කරමු. මේකත් ලොකු ප්‍රශ්නයක්. ආරේකාන්ත සීලය anu කුමක්ද? පංචස්කන්ධයේ පංච පාදනස්කන්ධයේ ඇසකරනාසය ආදී ඉන්ද්‍රයන් සහ රූප වේදනා සංඥා සංකාර විඥාන රූප සද්ද ගන්ධ ආදී වේදනාත් එකට එකක් සම්බන්ධ වෙන ආකාරය පැහැදිලි කරලා දෙන්න. මේක ගොඩාක් ලොකු විස්තරයක් කරන්න ඕන එකක්. අපි ඉදිරියේදී මේ ප්‍රශ්නේ නැවත අහන්න හැබැයි එකකට එකක් සම්බන්ධ කරන්න අපට නම් බෑ. මේක මේ ප්‍රඥාවෙන් යෝනිස් මනසිකාරයක් කරන්න තියෙන ඉසල මේක වෙන් වශයෙන් කල්පනා කරන්න ඕන. එකකට එකක් සම්බන්ධ කරන්න අපි අපි මොකද්ද හුක් සටහන් ඉගෙන ගන්න නෑනේ. අපි මේ ඉගෙන ගන්න මොකකටද? නිවන් දකින්නනේ. රුක් සටහනක් නෙමෙයි. එහෙනම් අපට මේ එකින් එක වෙන් වෙන් වශයෙන් අපි කල්පනා කරනකොට ප්‍රඥාව උදා වීමෙදී ප්‍රඥාවට හම්බෙන එකක්. ඒ නිසා මේක අපි වෙනම අහපව් සාකච්ඡා කරමු ආරේකාන්ත සීලය කියන්නේ මොකද්ද? පංචස්කන්ධ, පංචපාස්කන්ධ, ආයතන මේවා වෙන්වෙන් වශයෙන් බුදුරණවහන්සේ කියපු ක්‍රමයට අපි බලමු හොයලා. එතකොට අපට එකකින් යෝනිසු මනසිකාර්ය යොමු වීම සඳහා